අයකින් බොරු චෝදනා ඉදිරිපත් කරමින් දිනකලලා ඒ නවත ඒ නායකවරු නගරිනක වළක්වන්න කොහොමද නීතිය සම්පූර්ණ විකෘති කළා මොවුන්ගේ අත නීති අරගෙන ඒ නායකින් එර කරන්නයි වේලාස් වෙන්නේ. ඒකටයි මේ අපේ සටන දියත් කරන්නේ අපි. ඉස්සර අපි පස්සේ කියන්න බයයි, කෝච්චිය කියන්න බයයි, ත්‍රිවිල්ලේ කියන්න බයයි, පස්සේ කියන්න බයයි. මේ වගේ අන්දියක හිටගෙන ඉන්න බයයි. අපි මරබියෙන් ජීවත් වුනේ. ඒ සැනසෙල්ල අපිට ලබා දුන්නේ කවුද? අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාලව කවදාක්වත් නිර්භාගයට ගන්න. අපි ඉඳ කියන්නේ නැහැ. එදා අලිපක්කර පාමම් කර කියලා. අපි ඔය වේදනේ කෙරුවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් කියලා දුනා. අපේ සැනසෙල්ල අපි ගත කරන්නේ නැහැ.